මොහොමඩ් පින් ස්වාමීන් වහන්සේ ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා සමහර වර්ණ රූප දිහා අප එකෙල්ලේ ටික වෙලාවක් බලා සිට වෙනත් දිශාවක් බලන විට අර රූපේම අපිට ටික වෙලාවක් දකින්න ලැබෙනවා. ඒ වර්ණ රූපේම අපේ ඇස් තැම්පත් වීම නිසාද? එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක දැන් අපේ ඉන්ද්‍රයන්ගේ තියෙනවා එක්තරා ගතියක් මනසෙත් තියෙනවා ගත්තු දේ උපාදාන කරන ගතියක් ඉන්ද්‍රයන්ගෙත් තියෙනවා. දැන් මේ පරිගණක යන්ත්‍රවල තියෙනවානේ RAM එක කියලා. එතකොට ඒකේ අපි කරන කියන දේවල් යම් කාලයක් ඒකේ රඳවගෙන තියෙනවා අපි සේව් කරගන්නක. අන්න වගේ මේ ස්නායු පද්ධතිය නැත්නම් මොළයේ මොළයේ නියුරෝන ශෛලවල තියෙන එක්තරා හැකියාවක් අර කලින් දේ නැවත නැවත නැවත නැවත රිපීට් කරන්න පුළුවන් නැවත නැවත ටික වෙලාවක් ඒවා මතු කරන්න පුළුවන් ගතිය. එතකොට අපි එතනින් අහකට ගත්තා වුණත් අර සංඥාව යලි යලි මතු කරන්නට ඒවා උපකාර වෙනවා. ඒ මනසේ තියෙන ගතිය ගත්තු සටහන අරමුණ උපාදාන කරන ගතිය. එතකොට ওই දෙකම එකට හේතු වෙන්න පුළුවන්. අර කසින භාවනාවේදී කරන්නේ උපාදාන කරන්නේ නැතිව අර මොළයේ තියෙන හැකියාව සහ මනසේ තියෙන හැකියාව තීව්‍ර කරනවා. තීව්‍ර කරලා ඊට පස්සේ දැන් අපිට සමහරලාට වර්ණයක් රූපයක් දිහා බලා ඉඳලා වෙන තැනක බැලුවෙන් පස්සේ ඒ රූපේ ඒ විදිහටම නෙමෙයි සමහරට සුදු එකක් දිහා බලා හිටියනම් කළු පාටට තේන්නේ. කළු එකක් දිහා බලා හිටියනම් සුදු පාට වෙනවා. නෙගටිව් පොසිටිව් මාරු වෙලා පේන්න පුළුවන්. සමහර කෙනෙකුට කලාතුරකින් අර විදිහටම පේන්නත් පුළුවන්. එතකොට අපි කසිනේදී කරන්නේ අර තිබිච්ච විදිහටම මේක සිහි කරන්නේ. ඒක උපාදානය නෙමෙයි. දැන් අර සාමාන්‍ය ජීවිතයේදී අපිට ගොඩක් වෙලාවට ඒක උපාදානය වෙන්නත් පුළුවන්. හැබැයි සසරේ කසින භාවනා ආදී කරලා තියෙන කෙනෙකුට අහඹු විදිහට ඒ කුසලතාවයේ තියෙන නිසා අර රූප සටහන ටිකක් දිහා ටිකක් වෙලා බලා ඉඳලා වෙන පැත්තක් බලනකොට ඒකම ඒ විදිහටම පේනෙන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙකුට ඒ බලා හිටපු එකේ black and white මාරු වෙලා කළු සුදු මාරු වෙලා පේන්නේ නැතුව ඒ තිබිච්ච විදිහටම අනිත් පැත්ත බැලුවාම පේනවනම් එබඳු කෙනෙකුට කසින භාවනා ආදිය දියුණු කිරීමේ යම්කිසි හැකියාවක් වැඩිපුර තියෙන්න පුළුවන් අනිත් අයට වඩා. ඉතින් හැබැයි ඒක නිකම්ම පුහුණු කරන්න බෑ. ඉතින් ඒ පිළිබඳව පුහුණු කරලා තියෙන ගුරුවරයෙක්ගේ උපදේශය මඟ පෙන්වීම ඇතිව ක්‍රමානුකූලව පුහුණු කරන්නට අවශ්‍ය වෙනවා.